අයිබෝන් සුබ දැසනක් ස්වදේශීය රටා අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රටා ශ්‍රී ලංකීය සංගීත ක්ෂේත්‍රයට පහළ වූ විශිෂ්ට ගණයේ ගායිකාවක්. ඇය ස්වර්ණමය මුද්‍රාවක්. ඒ ස්වර්ණමය මුද්‍රාවක් වූ ප්‍රවීණ ගායන වේදිනී ලතා වල්පොල. සිංහල ගීත ක්ෂේත්‍රයේ ගීත කෝකිලාවිය යන නමින් විරුදබලිය ලද ගායන වේදිනිය. ලතා වල්පොල ඇය ජන්මලාභය ලබන්නේ 1934 නොවැම්බර් 11 වෙනිදා. තව දිනකින් හෙට දිනේදී ඇයගේ ජන්මදිනය සමරන ලබනවා. ඊට పూర్වෙහි අපිට ඇය පිළිබඳව කතා කිරීමට ඇයගේ ගීත පිළිබඳව යලිත් වඩාත් ඌමනාවෙන් බැලීමට වේලාවක් මට වෙන් කරගන්නට උවමනා වුණා. අපි මේ වේලාවට වෙනදා ඔබට ගෙනෙන්නේ ස්වදේශීය රටා අපේ පූර්වජයන් පිළිබඳව අපේ නිර්මාණකරුවන් පිළිබඳ යලි කියවන වේලාව. අද අපි සූදානම් වෙන්නේ ඒ වේලාවම ඇය වෙනුවෙන් වෙන් කරන්නට. ඒ තමයි ලතාවල් පොළ. ලංකාවේ සිනමා සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කිරීම උදෙසා විශිෂ්ට මෙහෙවරක් කළ ගායන වේදිකාවක් ඇය. ඇය වෙනුවෙන් මේ හෝරාව ඔබට දානය කරන්න අපි සූදානම්. ශ්‍රාවකින් වෙනුවෙන්. ලතා වල්පොල කියන්නේ කවුද? ඇය කොහොමද ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ස්වර්ණ මුද්‍රාවක් බවට පත්වන්නේ? වෙනමම මුද්‍රාගත වන්නේ කෙසේද යන පිළිබඳව අපි කතා කරමු. ඇයගේ හඬ ශ්‍රවණය කරමු. ඇයගේ මිහිරැති ගායනයන් අසමු මේ හෝරාවේදී. මුලින්ම මා මේ වැඩසටහන සම්බන්ධ කරගන්නවා. ගීතය පිළිබඳව සංගීතය පිළිබඳව ලංකාවේ ගීත සාහිත්‍ය පිළිබඳව පරේෂණ කරන ඒ පරේෂණයන්හි දැනුම අපේ ජනතාව වෙත දානය කරන විද්වතෙක් සම්බන්ධ කරගත්තා. රුහුණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහත්මයා. ඔහු අපේ රටේ කලාකරුවන් පිළිබඳව ගායන වේදීන් පිළිබඳව සංගීත වේදීන් පිළිබඳව ඉතා ඕනෑකමින් යුතුව ඔවුන් වෙනුවෙන් කැපවුණු කියවන පුද්ගලෙක්. පෙම්සිරි කේමදාසයන්ට ආචාර්ය උපාධිය ලබා දීමට අන් අය ඉදිරිපත් නොවුණු කාලයක රුහුණු විශ්වවිද්‍යාලයෙන් මේ ආචාර්ය උපාධිය පිරිනැමීම උදෙසා పూర్වෙහි ඒ වෙනුවෙන් ප්‍රමුඛව කටයුතු කළ මහාචාර්යවරයා ජයන්ත අමරසිංහ මහත්මයා. ඉතින් මේ වෙලාවේදී කතා කරන්න තිබෙන දෑ බොහෝයි අපි පමා නොවි ජයතමරසිංහ මහත්මයා සම්බන්ධ කරගන්න. සුබ දර්ශනක් ජයතමරසිංහ මහත්මයා. සුබ දර්ශනක් හිමානන්ද. මාතෘතුමනි මා කැමති ලතාවල් පොළ කියන ගායන වේදිනිය ඔබගේ හැඳින්වීම කොහොමද කියලා දැනගන්නට. සිංහල සංගීත ශාස්ත්‍රයේ ගායනය සම්බන්ධයෙන් ගත්කල අපරාජිත ගායිකාවක් වශයෙන් මම ලතා බල්පොල ගායිකාව හඳුන්වනවා. ඇය ශාස්ත්‍රයේ අවතීර්ණ වූ දාපටන් මේ මොහොත දක්වාම එක ලෙස මම ගායන ප්‍රතිභාව හිතේන තියෙන සෞන්දර්යාත්මක චමත්කාර ජනක ඒ ලක්ෂණ කිසිවක් අඩු වර්ධනය අඩු වෙන්නට නොදී දිනෙන් දින වර්ධනය කරගනිමින් ගායන ශාස්ත්‍රය එකලු කළ ගායිකාවක් ඇය. තව පැත්තකින් ගත්තාම හිමානන්ද වැදගත්ම කාරණය තමයි සිංහල සංගීතයේ ඉතා ශෝචනීය අවාසනාවන්ත සිදුවීම තමයි මේ ಭಾರತೀಯ උත්තර ಭಾರತೀಯ ප්‍රමිති අනුව අපේ ගායක ගායිකාම වර්ගීකරණය. මේ අමනෝච්ච පිළිවෙත වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළ සංගීතවේදියා තමයි කනකාන්ත. මට මතකයි කනකාන්ත සංගීතවේදියා සංගීතය හැපියු සිනමා කෘති කිහිපයකම ලතා බල්පලගේ හඬ ඉතාමත්ම ඉහළ ස්වරයකින් අපිට ශ්‍රවණය වෙනවා. එතකොට දැන් මේ ಭಾರತೀಯ සංගීත સિદ્ધාන්තයන්ට අනුකූලව අපේ ලක්ෂණයේ ගායක ගායිකාවන්ගේ හඬබල් වර්ගීකරණයට ගත්ත අමනෝඥ තීරණයක් එක්ක ලංකාවේ තහවුරු වුණා කිසිදු පදනමක් නැති ප්‍රබුද්ධ සහ ප්‍රබුද්ධ නොවන කියන කුලක දෙකක් නිර්මාණය වුණා. ඒකම ප්‍රබුද්ධ කුලකය සම්භාවිත සංගීතයේ විතරක් නෙවෙයි සංස්කෘතික වශයෙන් ලංකාවේ ඕන්ට වෙනම වැදගත්කම නිල වැදගත්කමක් ලැබෙන අතර මේ අනිත් පුදුරේ ගර්හිතයන් විදිහට සැලකුණේ. ඒකයි කොන සංගීතඥයන් ගායකයන් විශාල ප්‍රමාණයක් හිටියා. එතකොට දැන් ඒ අතරේ ඔය කුලකයට කිසිසේත්ම අයිති නොවි ඒ කුලකයේ ඊනියා උරුමය ලබා සිටි සියලු ගායිකාවන් අභිභවනය කළ ගායිකාව තමයි ලතාවල් පොළ. ඒක තමයි ඇයගේ තියෙන සුවිශේෂත්වය. එතකොට දැන් ඒ හැකියාව සුනිල් කාන්ත අධ්‍යක්ෂණය කළ සිනමා කෘතිවලදී ඇයගේ හඬ භාවිතා කරා. ඉන් පසුව දෙවනුව ආචාර්ය ප්‍රේමතිරිකම් දාස ලතා වල්පල ගායිකාවගේ හඬෙහි ඇති මහිමය නොමදව ශ්‍රී ලාංකික සංගීත ශාස්ත්‍රයට දායද කරන්නට හැකි වුණා. මම හිතන්නේ ඒතරම් මුළුල් පරාසයක ඒ ඒ තාරතාව ගත්තොත් ඒ හඬේ තීව්‍රතාවත් එක්ක මුළුල් හඬ පරාසයක අනිත් එක දැන් මට මතකයි ඔබට මතක නම් කිව්වනන්ද චිත්ත කියන චිත්‍රපටයට ඇය ගායනා කරනවා රූකාන්ත ගුණතිලක සමග එක ගීතයක් සියුමෙලි රෝසමලි කියන ගීතය. දැන් ඒ ගායනය කරනකොටත් ඇයගේ ජීවිතේ මම හිතන්නේ මේ මැදිබියට ආසන්න වයසක ඇය පසුබිමින් ඒ ගීතයෙන් අවශ්‍ය රසභාව නිරූපණය කරන ඒ යෞවනයේ චමත්කාරය නොඅඩුව ප්‍රකාශ කරන ඇයගේ අඩපෞරුෂය සමත් වෙනවා. මෙබඳු වාසනා මහිමයන් අපේ ගායන ශිෂ්‍යයේ ගායිකාවන් කෙරෙහි තිබුණේ ඉතාමත්ම අඩුවෙන්. එතකොට ඒ කුසලතාව ඉතාමත් ඉහළින් ප්‍රකට කළ ගායිකාව තමයි ලතාවල්පොළ. මහත්තයාතුමා ඔව් සමාවෙන්න. අදට තමයි දැන් මේ ශාස්ත්‍රාලීය වශයෙන් මේ ගායකවගේ මේ කුසලතා ඇගීමට ලක්ුණේ දැන් මනද. ඒකයි මට තියෙන සංවේගයට කරුණ. ඇත්තම අපි ඔබ අහන්නේ. ඔව් මම අහන්න දැන් ඔබ කියමින් හිටපු කාරණා දැන් ධර්මදාස වල්පොල, සීටි ප්‍රනාන්දු, එච්.ආර්. ජෝතිපාල, විජේ කුමාරතුංග, ඔබගේ වගේ රූපකාන්ත ගුණතිලක. ඉන්පසු නූරණේ කසුම් කල්හරත් සමග මේ මේ හඳ පෑහීම අනිකුත් පුරුෂ හඬන් හඬයන් එක්ක හඬ පෑහීමේ ඔබ කියනා වූ විශේෂත්වය අපි වෙන අයගේ දකින්න ඉතාම කලාතුරකින් ඇත්ත නැත්තරම් නේද? ඒක තමයි දැන් ඒක පැත්තකදී දැන් ඉච්ඡා ජෝතිපල්ල ගත්තයින් පස්සේ ස්ක්‍රීන් වොයිස් කියන කම ගන්න තිරයට අනුරූප වන්න වූ තිරයට ගැලපෙන හඬ ගත්තොත් මම හිතන්නේ ගායිකාවන් අතරදී ඒ ස්ක්‍රීන් වොයිස් එක තිරයට අනුරූප හඬ සිංහල ගායන ශාස්ත්‍රයේ අය තරම් ප්‍රදර්ශනය කළ ගායිකාවක් නැහැ. අනිත් පැත්තෙන් දැන් ඒකෙදී විවිධ සහස්‍රයන් වල මාත්‍රුත්වයේ සිට ඉතාර නවයෝන් දෙන්නතියගේ භූමිකාව දක්වාම මේ හඬ අනුරූප වීම. ඒක තමයි මම කියන වැදගත්ම දේ. දැන් සමහර තැන්වලදී සුදට සුදේ වලාකුලයි කියන ඒ ගීතේදී ඒ මාත්‍රුත්වයේ දාඨ ස්නේහය වෙන හැඟීම් ඒක ප්‍රකාශ කිරීමට ඒ හඬ ඉතාමත්ම පැහැදිලිව තීව්‍ර ලෙස ඒක උපයෝගී වෙනවා. අනිත් පැත්තෙන් ගත්තෙන් පස්සේ දැන් ආදරේ රන්විමනේ වැනි ගීතයක් ප්‍රේමදස්සගේ සංගීතයේ ගායනා කරන තැනකදී ඒක තවත් පැත්තකට යනවා. අනිත් පැත්තෙන් දැන් මේ මේකේ තවත් තිබුණ හිමානන්ද දැන් ඔය චෝත්නේ චෝතිපාල එවගේම එතනින් ගත්තම මොහිදින්දේ වැනි අපේ රටේ ශාස්ත්‍රීය සංගීතයෙන් හඳුනා ගන්න බැරි වුණු හඬපෞරුෂවල ඒව සමග එකතු වෙමින් මනා සුසංයෝගයක් සිංහල ගායනා ශාස්ත්‍රයේ ඇය දායාද කළා. ඒ නිසා මම හිතන මතු අනාගතයේ මේ ශාස්ත්‍රාදීය කොටු කවුරු ඇතුලේ මේ මේ සම්භාව්‍ය සංගීතයේ මේ පෙරදිගමෙහි මේ සංධාරාවයි කියලා ගන්නකො මේ සියලු විශ්වීය මානව උරුමෙන් සංකලනය වෙමින් ඒ සංකලනයේ සාරය දැනුවත්කම නැදනුවත් ප්‍රකට කළ ගායිකාවක් විදිහට මේ ගායිකාව කියනවා දැන් වශයෙන් මේකට වඩා ඇගීමක් අධ්‍යයනයක් සිදු විය යුතුයි. ඒක ලංකාවේ තාමත් සිදු වෙලා නැහැ. ඒ වගේම දැන් මේ කුලකේ නියෝජනය කළ තවත් පිරිසක් ඉන්නවා මේ හිමානන්ද දැන් අත් වශයෙන්ම අපේ මතකයෙන් නැගෙන ඒක සංගීත ශිල්පියෙක් තමයි සත්සමුදුර මේ මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරමින් සෝමද සංගීතය ගල 60 දශකයේ සිට 70 දක්වා ඔහු නිර්මාණය කළ සංගීතය විදිහකට අරුමයක් වෙන්නත් බෑ. දැන් මේක තමයි ලංකාවේ කලාව. මහාචාර්යතුමනි මම හිතන්නේ ඔබ ඊටාත්ම කැටි කොට ඊටාත්ම සුළු වේලාවකින් ඇයට ලබා දී හැකි ගෞරවය සහ ඇය පිළිබඳව හොඳම ඇගීම ඔබ කළා කියලා මම විශ්වාස කරනවා. නමුත් අපිට කාලය හදාගන්න වෙනවා මහාචාර්යතුමනි ඉදිරියේදී කෙසේ හෝ ඇය පිළිබඳව යලි කියවීමකට. මම හිතන්නේ ඔබතුමන් එක අපිට නිර්ලෝභීව දානය කරයි. බොහොම ස්තුතියි. මහාචාර්ය හොඳයි හොඳයි අපි ඒකට උත්සාහ කරමු බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මහාචාර්ය ජයන්ත අමරසිංහ මහත්මයා රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමා විශේෂම මේ එතුමා හඳුන්වන්න ඕන කොහොමද කියලා මම වෙලාවකට හිතනවා. ඔහුගේ ඔහුට පැවරෙනා වූ විශ්වවිද්‍යාල කාර්යයට අමතරව ඔහු කරන්නා වූ මෙහෙවර. ඒ කියන්නේ විශේෂයෙන් මේ ගායන වේදීන් සංගීතඥයින් ගීපද රචකයන් පිළිබඳව කියවමින් ඔවුන් දිරිගන්වමින් ඔවුන් පිළිබඳව කතා කරමින් ඒ කරන මෙහෙම. බොහොම ස්තුතියි. ලතාවල් කොළ නම් වූ විශිෂ්ට ගායිකාව පිළිබඳව. ඔහු නිදර්ශනයක් කොටගත්තා රූකාන්ත ගුණතිලක සහ ලතා වල්පොල ගාන ශිල්පිනී ගාන කරන මෙන්න මේ ගීතය. මේ ගීතය හමු අපි. එකක්ම අපිට සම්පූර්ණයෙන් අහන්න පුළුවන් නම් හොඳයි. නමුත් මම හිතනවා ඒ පිළිබඳව අපි ගීත නිතර අහනවා ඒගේ. දිනපතා දහස් ගණන් ගීත අපට ඇහෙනවා. ඇය ගායනා කරපු ගීත කොහේ හෝ නාලිකාවකින් රූපాయనిන් හෝ ගුවන් විදුලින්. හැබැයි ඒ පිළිබඳව කතා කරන්නට වෙන වෙන වූ කාලය ඉතාමත් අඩුයි. කෙසේ වෙතත් අපි සංගීතඥයින්, ගීපද රචකයින් එක්ක මේ වෙලාව ඇය පිළිබඳව කතා කරන්න ගත කරේ. මහාචාර්ය ජයන්ත අමරසිංහයන් කිව්වා වගේ ලංකාවේ සංගීත වේදිනියකට ගායන වේදිනියකට ලැබෙනා වූ දුලබම අවස්ථාව තමයි ඇයට හිමි වෙලා තිබෙන්නේ. ඒ තමයි විශිෂ්ටතම ගීපද රචකයින් ලංකාවේ ගත්තොත් මඩවලේ ස්වත්නායක අජන්ත රණසිංහ, ධර්මසිරි ගමගේ, කරුණාරත්න අබේසේකර, ලාරයත්න මේ ගත්තම විශාල පරාසයක්. සංගීතඥයින් ගත්තම අමරදේවයන්, කේමදාසයන්, රොක්සාමි, මුත්තුසාමි මාස්ටර්, සරත් දසනායකයන්, නවරත්න ගමගේ දක්වා පැතිරුණු සංගීත වේදින පරාසයක් එක්ක වැඩ කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ගානේ වේදින් ගත්තම යුග ගායනා ගත්තම මොහිදින් බේග්, ධර්මදාස වල්පොල, චා ජෝතිපාල, රූකාන්ත ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද කසුන් කල්හර දක්වා මේ පැතිරුණු දක්ෂතාවයන් ප්‍රකට කිරීමේ හැකියාව පැතිරුණු තනක ඇයට වැඩ කිරීමේ හැකියාවක් ලැබෙන සනත් නන්දසිරි මහාචාර්ය සනත් නන්දසිරි මට මතකයි ඔහු වෙලාවක කියන සනත් නන්දසිරි මහත්මයා වෙලාවක කිව්වා මේ දේදුන්නෙන් එන සමන්ලේ ගීත ගාන කරනකොට යන්නේදී වගේ තමයි මට මතක. අජන්ත රණසිංහන් ඔහු බිය ගන්නු අය කියලා. ඔබ ගායනා කරන්නේ ලංකාවේ ඉන්න විශිෂ්ටතම ගායිකාව සමග, රතාවල් පොළ සමග තමයි ඔබ ගීත ගායනා කරන්නේ. ටිකක් පරිස්සමෙන්. කියලා ගායනා කරන්න ගියාම ඔහු බයෙන් තැතිගැනමින් තමයි ගිහලා තිබුණේ. නමුත් රතාවල් පොළ ගාන වේදිනිය ඒ කිසිවක් ගන්න නොගෙද මේ බය වෙන්න එපා බොරුවටම බය කරලා තින්නේ. මෙන්න මේ අපිත් එක්ක ඉක්මනට කියමු කියලා ඉතාමත්ම සුළු අවස්ථාවකින්. ඒ කියන්නේ අර අපි කියන ටේක් 1 ටේක් 2 කියලා එහෙම නැතුව ඉතා ඉක්මනින් වැඩි කාලයක් පැය නොකොට හුත් සමග ඉතාමත්ම සමීපව මේ ගීත ගායනා කරන්න එක්ුණා කියලා මට මතක ඔහු වැඩසටහනකදී අපත් සමග ප්‍රකාශ කළා. දැන් අපි සම්බන්ධ කරගන්නේ ලංකාවේ ඉන්න තවත් විශිෂ්ට සංගීතවේදියෙක්, වාදනවේදියෙක්, වාද්‍ය ශිල්පියෙක් මහින්ද බණ්ඩාර මහත්මයා. ඔහුත් එක්ක තිබෙන ඥාති සම්බන්ධතාවයට වඩා මා කැමති ඔහු සංගීතවේදියෙක් විදිහට අපිත් එක්ක මේ කතාබහට එකතු වෙයි කියලා. ඒ කියන්නේ ඒ වෙන් කර හඳුනා ගන්නට බෑ. නමුත් ඔහු කොහොමද තතාවල් පොළ නැමැති ගායන වේදිනිය හඳුනන්නේ. අයිබෝන් සුබ දසනක් මහින්ද බණ්ඩාරවාල. අයිබෝන් සුබ දසනක්. අතරම ඔබ සංගීතවේදියෙක් විදිහට සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට විශේෂයෙන්ම ගිටාර් එකත් එක්ක බැඳිච්ච යානගත සම්බන්ධතාවයක් සහිත වාද්‍ය ශිල්පියෙක් විදිහටත් මේ සියලු තන්හි සියලු භූමිකාවන් ධර්මයෙන් සිටින සංගීතවේදියෙක් විදිහට ලතාවල් පොළ නැමැති ගායිකාව ඔබ දකින්නේ කෙසේද? මෙහෙම අය ඇත්තටම ඉතින් දැන් දශක මම හිතන්නේ 5කටත් වැඩි. මම හිතන්නේ ඇයට සම කරන්න කිසිම කෙනෙක් නැහැ මේ දෙන විදිහට. මගේ දැනුම විදිහට. මොකද ඒ තිබ්බ අභියෝගයන් ඒ කාලේ තිබ්බ ඒ කියන්නේ ඉන්දියානු ගායක ගායිකාන්ගේ මේක මුදවගෙන මේ පැත්තට ගෙනාව එකම ඇති මම නම් හිතන විදිහට. මොකද ඒ හරියටම සිංහල උච්චාරණය කරලා ඒ විදිහට නම් කිසිම මේ අපි කියමු ගොඩක් කට්ටිය උඹ ගායක ගායිකාවෝ ගානු ගාය ගායිකාවන් අදටත් අනුකරණය කරනවානේ. නමුත් එහෙම අනුකරණයක් එයාගේ තිබෙන්නේ නැහැ. එයාටම ආවේනික වෙච්ච ශෛලියක් තිබ්බේ. මේකෙන් තමයි මම හිතන්නේ දැනක් වුණා නික ඒකේ කටහඬ. ඒ කටහඬ මම හිතන්නේ අදටත් ඒක අවුරුදු දැන් මම හිතන්නේ ඒක ඒක තමයි මා මේ මේ එයාගේ 85 වෙනි උපන්දිනේ සමරන්නේ. ඉතින් මේ ඇත්තම සන්තෝෂයි. මොකද තාමත් මම හිතන්නේ මේ මේ ළඟදී මට අවස්ථාවක් හමුණා ඇට චිත්‍රපටයකට ගීතයක් නිර්මාණය කරන්න. ඒක තමයි ඉස්සරහට එන්නේ. මේ කියන්නේ ගිය අවුරුදු 84 අවුරුදු 84 දීත් ඒ එකට ලස්සනට ගායනා කරුවා ගීතය. ඉතින් මටත් ඇත්තම සන්තෝෂයි. මම ඉතින් ඇත්තම මේ දීර්ඝායුෂ පතනවා. තවමත් මම හිතන්නේ මේ මේ ශේත්‍රය අතර මේ ළඟදී මේ තාම ඇත්තටම මේ තාම මේ ජනපීඨ ගායකයෙක් ඉතින් ලාභයි. ලාභ ලාභ වල ගායකයෙක් මේ ගිය සතියේ දීලා තිබුණා කියලා. ඉතින් ඒකේ එහෙම තමයි ඉතින් මේ ඒ ඇරෙන් ඉතින් ඇත්තම දැන් ඉන්නේ මමයි අපේ ධම්මිකත් එක්ක අපේ ගෙදර ඉන්නේ. ඉතින් මොඳින් ඉන්න අය කිසිම කරදරයක් නැතුව. මම හිතන්නේ දැන් ඇත්තට මේ ඇගේ මේ වොයිස් එක කියන්නේ අපි කටහඬ අර පවර්ෆුල් එක කියන්නේ හරියන්නේ. හරි ජවයක් තිබෙන එක. ගැහුවම එකපාරට අපි ගෑස් වෙනවා. ඔබ කිව්වා වගේ අර අදටත් තියෙනවනේ. අදටත් ඇත්ත. ඔව් මේ මං කියන්නේ ගිය අවුරුද්ද තමයි මගේ ඊටවදීට ගීතයක් කිව්වේ. ඒ කටහඬ ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒක ඒක ඒක ඇත්තටම මේ මං කියන්නේ ඒක මේ අර ගෝඩ් gift කියන්නේ ඒ වගේ තමයි. ඒක දෙවියන් වහන්සේ විසින් දීපු මේ අපූර්වම සෑග්ගටයට මේ අපි දන්නවා ඔය වයසින් අනිත් දැන් ඉන්දියානු ඉන්දියාවේ ලතා මංගেশකර් මේ ඒ ඒ ඉතාලි ජීවිත ප්‍රාමුෂිෂ්ඨ මම සදාහන දාදී ගායි ගන්න. නමුත් ඒක අතර සින්දු කියන්න බැරි වෙලා තියෙනවා. නමුත් මේ මෙයා අතට ඒ උච්ච ස්වර වලට අදටත් ඒ පරණ විදිහටම තියෙනවා. අනික කතාවේ කිසිම වෙනසක් නැහැ. මේක ඇත්තටම ඇය ලබාවු මේ වාග්යක් කියලා මම හිතනවා. ඔව් දැන් මම දැන් දැන් මීට පූර්වෙහි කතා කළ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහත්මයා මේ මේ වැඩසටහනට එක්වමින් කිව්වේ ඇයි පිළිබඳව වෙනම අධ්‍යයනය කළ යුතුයි. ඒ කියන්නේ විශ්වවිද්‍යාල මට්ටමේ ශාස්ත්‍රීය දැනුමක් සහිතව ඇයි පිළිබඳව ඇයි මේ කවුද මේ ගායිකාව? මොකක්ද ඇයි ගායිකාවගේ තියෙන විශේෂත්වය? විශේෂයෙන් ලංකාවේ විශිෂ්ටතම සංගීතවේදීන් සමග වැඩ කිරීමේ හැකියාව ඇයට ලැබුණා. ඔව් ඒ කියන්නේ ඉන්දියානු සංගීත විදිහින් තමයි කරගෙන ඉන්දියානු සංගීත අධ්‍යක්ෂකවරුන් තමයි කරගෙන ටීආර් පාපා ඒ වගේ මේ දක්ෂිණ මූර්තිලා ඒගොල්ලොත් එක්කත් වැඩ කෙරුවා ඊට පස්සේ තමයි ඔය මුත්තා මාත්‍යලා රොක්කා මාත්‍යලා වේවා මේ මෑතක් වෙනකල්ම වැඩ කෙරුවා ආචාර්ය විශ්වනායක ලස්සන ගීත ගායනා කරන දින ඌගේ සංගීතය සරද්දත් නායකගේ ඒ හැමෝගෙම මේ පැල්ලි පිරිත් මාත් නෑ හැමෝගෙම මේ තනුවලට ගීත අනික ඒ ඒ ඒක මේ අපිටම දැන් ෆිල්ම් නම් මේ ඇත්තටම චිත්‍රපට පසුබිම් ගායිකාවක් නේ. ඒකට පරිලල ආයුරින්ම තමයි ගායනය කරන්නේ. ඒක තමයි රෝහා කීකුවර හඬේ තියෙන තීව්‍රතාවය කියන්නේ. ඕකට කියන්නේ ස්ක්‍රීන් වොයිසස් කියලා. ඒව ඇත්තටම හැමෝටම නෑ. ඒ ස්ක්‍රීන් වොයිස් එක කියනවා අපි ලොකු පළල් දිරේක ලොකුට ඇහෙනකොට ඒ කතාව ඒකෙදි තියෙන්න ඕනේ කියලා. ඒක ඇත්තටම ඇය ලබපු පුදුම මේ උත්පත්තියෙම ලබපු මේ පුදුම භාග්‍යයක්. ඒක අදටත් තියෙනවා. ඇත්තටම අය ලැබූ භාග්‍යයක් නෙමෙයි අපි ලැබූ භාග්‍යයක් මේ මොකද <laughs> නැත්තම් අපේ රටේ සිනමාවක් ඒ කියන්නේ ලංකාවේ සිනමා සිනමා කර්මාන්තය යම් කාල සීමාවක් දැන් නම් ටිකක් දැන් නැහැනේ ඇත්තටම නෑ වගේනේ මං කියන්නේ මේ <laughs> දශක කිහිපයේදී ලංකාවේ සිනමාව ජනගත කිරීමේදී මේ ගීතයට සංගීතයට යම් තැනක් ලැබුණාද ගීතය වෙනුවෙන් ඒ ස්ත්‍රී හඬට ලැබුණු තැන සහ ඇයිට කළ කාර්ය නම් මං හිතන්නේ අපිට සම කරන්න පුළුවන් කියලා කාටවත්. වා කියනවා ඇත්තටම අපිත් වාග්යවන්තයි ඒ වගේ දෙයක් එහෙම එහෙම ඒ කියන්නේ ඒ වගේ කෙනෙක් ඇසුරලා මම අතර අතටත් මම කියන්නේ මම තමයි දැටම දැන් මට හිතෙනවා එහෙම දැන් මේ ඉන්න අන්තිම පුරුකමේ ඉන්නේ. දැන් මේ අපි බලාගත්තාම ආචාර්ය පඬිත් සමරදේවත් පළවෙනි චිත්‍රපටින් නම් ගායනා කළාම එයාටගෙන නැති වුණා. ඒ වගේ පරණ මායගෙන් මම හිතන්නේ ඔච්චරයි ඉතුරුලා ඉන්නේ අපිට ඇත්තටම. ඉතින් ඇත්තටම මම ඇත්තටම ස්තුතියන් දෙනවා ඔයගොල්ලන්ට මේක මතක් කළා මේ මාර්ගයක් ඔයගොල්ලෝ මේ වගේ වැඩසටහන් කර කරපු එක ගැන ඇත්තටම මොකද අගේ කළ යුතු චරිතයක් ඒක. ඒකයි. හොඳයි. බොහොම ස්තුතියි. අපි මම අනිවාර්යෙන් මම කියන්නේ අපිට ඒකාන්ත පොරොන්දුවක් ලබා දෙන්නේ නැහැ කියන නමුත් අපි උත්සාහ ගන්න අය පිළිබඳ මීට වඩා පළල් කියවීමකට යන්නට අපි ඔබ පෙර සහභාගී වෙලා සංගීතඥයන් පිළිබඳව කතා කළා වගේ වෙන අවස්ථාවක් උදා ගන්න. බොහොම ස්තුතියි මහින්ද බණ්ඩාර සංගීතවේදියා අපිත් එක්ක තුනේ රටවල් පොළ ගාන වේදිනේ පිළිබඳව කියවීමට සීටි ප්‍රනාන්දු මහත්මයාත් එක්ක ගැයූ ගීතය වකට ඉතා ජනප්‍රිය වුණා මම හිතන්නේ 1950 වගේ දශකයේදී 50 දශකයේ මුල් භාගයේදී ඔය කොලොම්බියායි චෙම්බි තැටි වලින් සිරි ප්‍රනන්දු මහත්මයාත් එක්ක ගැයූ ගීත ඉතාමත්ම ජනප්‍රිය. මම කියන්නේ අදටත් ඒ ගීත ජනප්‍රියයි. අපිට හිතා ගන්න බැරි කොහොමද අදටත් ඒ ගීත තරම්ම ජනප්‍රිය වෙන්නේ කියලා කියන්නේ. කාලයක් ගියත් પરම්පරා කිහිපයක් ගත වුණත් අදටත් ඒවා ජනප්‍රියයි. ළඟනේ රැපල් රැකුලා නින්නේ නිදි පරමා කෙලදෙන බැඳලා කිරි ටික දොලා කෙලදෙන බැඳලා ඒ ආමි වැඩ නිම වූවා ලතවල් පොළ සහ ධර්මදාසවල් පොළ ඒ එකතුව ජීවිතයේ එකතුව වගේම සංගීත ක්ෂේත්‍රයට වුණු එකතුවත් සුවිශේෂී කොටගත හැක්කක්. මොකද ඒ දශකයේ විශේෂයෙන් 1950 දශකයේ වුන් දෙදෙනා ඉතාමත්ම ජනප්‍රිය ගායක යුගලක් බවට පත් වුණා. ඒ යුගල වශයෙන් ගත්තමත් එවැනි යුගලක් ජනප්‍රිය වුණු ප්‍රථම අවස්ථාව සහ ඒ කියන්නේ එවැනි ජනප්‍රියත්වයක් ලැබූ දෙදෙනා තමයි ලතා සහ ධර්මදාස කියන්නේ. ඒ නම් වලින් හඳුන්වන ලතා ධර්මදාස යුගය. ධර්මදාස ලතා යුගය කියන එක. ලංකාවේ සිනමාවට එවැගේම ගීත ක්ෂේත්‍රයේ තාමත්ම විශිෂ්ට මෙහෙවරක් කරපු අයගේ අදරණීය ස්වාමි පුරුෂයා ජීවන සහකරුවා ඒ වගේම සංගීත දිවියේ මුල් අඩිතාලම නිර්මාණය කළ දුන්නු ඔහුගේ සගයා ගමන් සගයා මානවතාගේ අංග කුරුණෑගල 10 විනාඩි 32යි ලතාවල්පොළ නැමැති විශිෂ්ට ගායිකාව පිළිබඳව අපි ස්මරණය කරමින් ඉන්නේ ඇයගේ ගීත ගායනා හැකියාවන් ඇය ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට කළ කීදෑ පිළිබඳව අපි මේ වෙලාවේ සම්බන්ධ කරගන්නවා තවත් සංගීතවේදියෙක් සංගීත පරීක්ෂකෙක් ගීතය පිළිබඳව සංගීතය පිළිබඳව කියවීමක නිරතවන්නා වූ විද්වතෙක් මාධ්‍යවේදියෙක් බාලානන්ද අබිදේර අපේ ආදරණීය සහෘදයා අපේ සමර කරන්න. සුබ දසනක් ඔබට. අයිබෝන් හිමන්ත සුබ දසනක්. ලාලනන්ද මහත්මයා මා කැමති අපේ ප්‍රමුඛ කතා බහක නිරතවන්නව භූමිකාව ලතා වල්පොල නැමැති විශිෂ්ට ගායිකාව. ඒ පිළිබඳව పూర్වයේ හදස් දැක්වුවා මහාචාර්ය ජයන්ත අමරසිංහයන්, එවැගේම මහින්ද බණ්ඩාර සංගීතවේදියාණන්. ඔබට අනුව ඔබ ස්ථානගත කරන්න කිව්වොත් මම ඒක හොඳ ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. නමුත් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ කොහෙන්ද ඈ තියන්නේ? ලතාවල් පුරණමිති ගායිකා. මම හිතනවා හිමානන්ද මෙහෙම දැන් අර අපි වචනයක් පාවිච්චි කරන යුග පුරුෂයන් කියන. එතකොට දැන් යුග කාන්තාවන් කියලා එහෙම වචනයක් එහෙම අපි පාවිච්චි කරන්නේ නමුත් අපි එහෙම එකක් විශේෂණය කරලා ඇයට කියන්න පුළුවන් ඇත්තටම යුග කාන්තාවක්. මේ යුගයේ තිබිච්ච නිර්මාණාත්මක පෞරුෂය සහ සිංහල ගීතයේ තියෙන ස්වාභිමානය. මුලින්ම ස්ථානගත කළ ගායන වේදිනියේ ඉතරේ ප්‍රමුඛ ස්ථානයේ ඈත හිමිවෙනවා. දැන් විජේ හතර ස්වාමියා ඉදාස වෛපල මහත්මයා තමයි සිංහල චිත්‍රපටිවල හෙළබස නිවැරදිව සුකෝච්චාරණය කරන්නේ රසෝච්චාරණය. එතකොට ඊට සමපාතවම ලතා වල්පොල මෙතනියත් ඒ කාර්යයේ නිමත් වෙලා තිබෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නවා සංගීතය දන්නේ සංගීතාත්මක බුද්ධිය තියෙන්නේ මේ සංගීතය කියන එක මේ සාස්ත්‍රාලීය විදිහට හැදෑරුව අයට පමණයි ඒක පුළුවන්. ඒ අයට විතරයි මේ සංගීතාත්මක කාර්යෙහි කිසියම් විදිහක බුද්ධියක් තියෙන්නේ කියලා. එතකොට දැන් අතාවල්කොළ මහත්මිය මේ කාරණාව බොරු කරන ඒක වෙනස් තැනකට ගෙනියන රැගෙන යන කාන්තාවක්. විශිෂ්ට ගායන ශිල්පියෙක්. ඒකට ප්‍රධානම හේතුව තමයි සංගීතාත්මක බුද්ධිය කියන එක ලැබෙනවා ක්‍රම කිහිපයකින්. එකක් සාස්ත්‍රාලිය අධ්‍යාපනයෙන් ලැබෙනවා. අනිත් එක නොවිධිමත් සහ අවිධිමත් කියන ක්‍රම දෙක හරහා ලැබෙනවා. Informal and non formal music education කියන්නේ. එතකොට ලතා වල්පොල මහත්මියට දැන් අපි මේක සාමාන්‍ය රසිකෝ කියන වාසනා ගුණය ඒ පූර්වාකෘත පින් ඇති නැහිනේ මේ ආදී වශයෙන් පුරාකෘත මේ පුණ්‍යමය ස්වභාවය ආදී වශයෙන් මේවා ඇත්ත තමයි. නමුත් ඇය උපතින්ම මියුසිකල් ඉන්ටෙලිජන්ස් ලැබ ලැබු කෙනෙක්. දැන් ඒ කාලේ නම් සෑහෙන කාලයක් යනකම් මේ ගායක ගායිකාවෝ බුද්ධිවේදීන් යයි හැඳින්වුවේ නැහැ. නමුත් වර්තමානයේ අද දවසේ සංගීත ලෝකයේ මියුසිකොලොජි සංගීත විද්‍යාව කියන විෂය ඇතුලේ හොයාගෙන තිබෙනවා විවිධ පරාසයක විවිධ භාවීය ස්වරූපයන් මිනිස් හඬකින් ගායන වේදියේ ගායන වේදිනියක් ඉතාලම අතුල්ල විදියට සුවිශිෂ්ට විදියට මේ නවෝත්පාදනය කරනවා නම් රසෝත්පාදනය කරනවා නම් කටහඬි ඇත්තටම එහෙම කෙනෙකුට විශිෂ්ට නාදාත්මක බුද්ධියක් තියෙනවා කියන. ඉතින් ඒ අර්ථයෙන් ගත්තාම ඇය ඇගේ මේ තාන වේදයේ ඇතුලේ කියන්නේ නාදාත්මක ලෝකයේ ඇතුලේ මහා අදහන්න බැරි තරම් භව ලෝකයක සංචාරය කරපු ඊට රසෝත්කර්ෂය දල්වාපු ගායන ශිල්පියෙක්. ආචාර්ය පද්මකර දේවයන්ගේ පැත්තෙන් මාර්ග කුසාන් කලාකරුවාගේ ගීත, ස්වාමි කලාකරුවාගේ ගීත මේ ආදී වශයෙන් සැන්ඩි පීරි, එච්.එම්. ජයවර්ධන, රෝහණ වීරසිංහ මේ මුළු සමස්ත මහා රස ප්‍රවාහයේම සුගායනේ මහා පොදු සාධකයේ ලතාවල් කොල්ල මැදින් ඉතිර ඇත්තටම එතුමියට උපහාර පිණිස අපි කියන්නේ කැමති ඇහැ සතන්දියේ ගායන වේදිකාවේ ප්‍රතිභාව සමග අපිට මුණ ගැහෙන්නේ නැහැ කියම අනිත් සිසු ගායන වේදීන් වේදිනේ අවප්‍රමාණ කිරීමක් නෙවෙයි. ඔව් ලාන රවීන්ද්‍ර මහත්මයා ඔබේ ඔබේ වචන හරි බරක් මට දෙනවා මේ මේ වැඩසටහනට සහ ඇයගේ කෞශලයන් පිළිබඳව කතා කිරීමේදී. මොකද ඇය පිළිබඳව ජයන්ත අමරසිංහ මහාචාර්යතුමා කිව්වේ ඇය පිළිබඳව කියවීමක් කරන්නේ නැහැ නිවැරදි කියන පළල් කියවීමක්. සාස්ත්‍රීය දැනුම බෙදෙන තැන්හිදී ඒ කෙසේවත්ම වෙලා නැහැ. නමුත් ඔබ වැනි කියන්නේ ඔබ ඉන්න ප්‍රවර්ගයේ කිහිප දෙනෙක් ඇය පිළිබඳව නැත්නම් මේ ගාන වේදිනියන් පිළිබඳව ගාන වේදින් පිළිබඳව කියුවාට ඒවා කියවීමට ලක් කළා ඒවා ඒ දැනුම ජනගත කරාට. හැබැයි ඒක ඊටමත්ම පටුදැන තියෙන්නේ. ඊට අමතරව මම කැමති දැනගන්නට ලංකාවේ චිත්‍රපට සංගීතය ලංකාවේ චිත්‍රපට ගීතය චිත්‍රපටය ජනගත කිරීම උදෙසා ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කිරීම උදෙසා ඇයගෙන් ලැබුණු දායකත්වය. දැන් ඇත්තටම මෙතන දැන් ඕනෑම කෙනෙකුට ඕනෑම ශිල්පිනියකට ශිල්පියෙකුට මේ ශාස්ත්‍රීය කාරණාවෙහි ධාරණාවේ ව්‍යාකරණය ඉගෙන ගන්න ලේසියි. හැබැයි පොදු ජනසම්මත මණ්ඩපයක ජන මණ්ඩපයක මහා ජනාභිවාදනයේට පාත්‍ර වෙන එක ලේසි. ඒකේ නේ යටිඅරුකක් තියෙනවා. ඇයට පුළුවන් වුණා මේ විවිධ ලංකාවේ ජීවත් වෙන විවිධ ජන පරිෂදවල ඉන්න ප්‍රේමවන්තී තුරුණු ප්‍රේමවන්තිය, බබේ අයුමේ ප්‍රේමවන්තිය ඊට පස්සේ විවාහක කාන්තාව ඊට පස්සේ කුටුම්බේ ආදරණීය මාතාව මේ ආදී වශයෙන් ලංකාවේ තියෙන සකල විද කාන්තා චරිත නිරූපණයන්ට ඇගේ කටහඬ යාත්‍රාවක් බවට පත් වෙනවා. මේ සකල විද ලංකාවේ ශ්‍රී ලාංකේය දිනු සංස්කෘතියේ ආදරය සහ අනාදරය අතරේ පියකල ලංකාවේ කාන්තාව අම්මා සහෝදරිය ප්‍රේමවන්තිය සුදු ප්‍රේමවන්තිය මේ ආදී වශයෙන් ගත්තාම විවිධාකාර චරිතයන් මේ මුළු චරිත සියල්ලක්ම ලංකාවේ කාන්තා චරිත සමූහණය කරගෙන ඒවයි තියෙන මේ භාව සංවේදනාවල් වලට භාව ධ්වනියක් උඩට ලදාවන් පොළ මාතෘකාව මාතලන් චිත්‍රපටයේ ප්‍රේමතරංගී චිත්‍රපටයේ ඉඳලා මම හිතන්නේ එදා සිනමාවේ හිටපු ලොරිකා චයනත් ලැවිස්තෝ සිල්වා විජිත මල්ලිකා සබ්ලා කුමාරී තුන්ගේ ප්‍රවාහයේ සනිපත්ති පල්ලයට ගලාගෙන එනකොට මාගේ පොන්සේකා නීතා ප්‍රනාන්දු ශ්‍රේණිය අමරසේන කිල්හානි කනායක එතනොත් පල්ලයට මන්දිකලි සංකවිරත්ගේ ආදී වගේ මහා ප්‍රවාහයක ඇගේ කඩහඬ යාත්‍රාවක් වුණා. එය සමාසන්නවන් අතරම දැන් ඒ පිළිබඳව කියනකොට කිරීම මහා යුග නියෝජනයක් දුන්න දැනට ගායිකාව හැටියට අපිට අල්ලපු රටේ හම් වෙන්නේ මහා ගායිකාව ලතා මංගেশකර ගායනයේදී ඊළඟට ආශා භෝස්ලේ කියන කලාකාරිය. ඊට පස්සේ ඇත්තටම ඇගේ කටහඬ කිසියම් විදිහක ප්‍රබල රංග නිරූපණය රංග භූමිකාවක් බවට කටහඬින් රඟපාපු කෙනෙක් ඇත්තටම ලතා වල්පල මහත්මිය. ඒ වැඩේ ලිහිති පහසු වැඩක් නෙවෙයි. මොකද හැබැයි ජීවිතයේ තියෙන රස සංවේදනාවන් සංජානනයේ නොවෙච්ච කෙනෙකුට මොන සංගීත ඉස්කෝලේට ගියත් කොහේ ගිහිල්ලා ਵਿਚාරද ගත්තත් මේ මෙතනට එන්න බෑ. මේ මේ භාවීය මේ ප්‍රතිරචනය කරගන්න බෑ. ඉතින් ඒක නිසා වචනේ පරිසමාප්තරතේ ප්‍රතිභාව කියන වචනේ තේරුම තමයි භාව ප්‍රතිරචනය කරනවා කියන එක. එතකොට මේ භාව ප්‍රතිරචනය කිරීමේ මහා සුවිශිෂ්ට චාතුර්ය පැතුම් තියෙනවා. සිංහල සිනමාවට ඇත්තටම සිංහල සිනමාවේ ප්‍රේමවන්තිය කියලා මතක් වෙනකොට එක සැරේටම ප්‍රේමවන්තියත් එක්ක මතක් වෙන ගායක ගායිකාවන් ගායිකාවන් අතරේ ඇගේ නම තියෙන්නේ මුල්බපේලි. ඉතින් අපි ඒක කොහොමද කරන්නේ දැ ඈ විකු කාලයක් මේ ඉතාලම හොඳින් ගීත ගායනා කළා. ඒ කියන්නේ ඈ අපේ සංගීත භාෂාවෙන් කියනවා නම් සහජයෙන්ම ඉතාලම හොඳ මියුසිකල් ඇචීව්මන්ට් එකක්. සංගීතාත්මක සාධනයක් ලද කාන්තාව. ඒක යටතේ තියෙනකොට නිවැරදිව ගී සංහව මතක තියාගන්න පුළුවන්. නිවැරදි ස්වරස්ථාන මතක තියාගන්න පුළුවන්. ස්වර අලංකාරෝක්ති මේන් ගමක් මූර්ති හෝ එහෙම නැත්නම් අපරදිග සංගීත භාවිතාවයේ තියෙන ශිල්පෝපක්‍රම. සංගීත වේදිකාගේ ඉෂ්ටාර්ථය කුළු ගන්නවන්නට පුළුවන්. ඒක දෙහිද අපට දෝ සමූහ ගායනාවලට එකතු වෙන්න ඉඩ ලැබිලා තිබෙනවා. තරත් දසනායකයන්ගේ චිත්‍රපටවල අත්‍යන්ත ගායනයේ අප දුටුවේ අපි මේ මොනතරම් සංගීත ඉගෙනගෙන හිටියත් මේ මේ තරම් විස්මිත මේ ස්කෘතියක් ඒ කියන්නේ මියුසිකල් මෙමරි කියලා අපි ඒකට කියනවා. ඉතින් මේවා පිළිබඳව අර ඔබ සඳහන් කළ පරිද්දෙන් විමානන්ද ලංකාවේ මේකම නොවන්නේ. ලංකාවට ඈ පිළිබඳව කතා කරද්දී අපිට හඬගා කියන්නේ කරුණා කරලා මේ සංගීත විද්වතුනි අපි එකතු වෙලා සවිතුමත් සංගීත ਵਿਚාරයක් ගන්න කියන එක. හොඳයි බොහොම සුදී ලාලනන්ද බෙදීර විද්වතානනි මාධ්‍ය වේදයා සංගීතද බොහොම ස්තුතියි ඔබට. බොහොම ස්තුතියි. අද අපි කතා කරමින් ඉන්නේ ලතා වල්පොල නැමැති විශිෂ්ට ගායිකාව පිළිබඳව විශිෂ්ට කියන්නේ ඇයි කියලා මීට පෙර අපිත් එක්ක කතා කළ විද්වතුන් පැහැදිලි කරා. ඇය යුග කිහිපයක් එකට යා කළ ගායන වේදිනිය. ඒ වගේම ලංකාවේ විශිෂ්ටතම ගීත රචකයින් ගත මලවලේ ස්වත්නායක අජන්ත රණසිංහන් ධර්මසිරි ගමගේ කරුණාතාවේසේකර සුනිල් ආරයත්නයන් මේ විදිහට ගත්තම විශාල ප්‍රමාණයක් කරුණා දබේසේකර ගීත රචකයන්ගේ ගීත ගැයූ. ඒ වගේම විශිෂ්ට සංගීත අධ්‍යක්ෂකවරුන් එක්ක වැඩ කටයුතු කළ කවුස් master M K Rocksamy Muthusamy master පෙන්සි කේමදාසන් අමරදේවයන් වික්ටර් රත්නායකයන් වගේම සරත් දසනායක රෝහණ වීරසිංහ පරාසීතා පැතුරුණු පරාසයක් නිසා එවැනි ගණේ එවැනි ප්‍රවර්ගයේ ගායිකාවක් අපිට හමුවන්නේ නැහැ ඇය සම්මානයට පාත්‍ර වුණා ජනතා සම්මානයට අමතරව අය සරසවි සම්මානය දිනගත්තා සිව්වතාවක් විතර ඒ වගේම 1974 දී දීපස්කා සම්මානය රණමයුර සම්මානය රණතිසර සම්මානය ඕසියාසි සම්මාන ජනාධිපති සම්මාන මේ විදිහට ගත්තම ඇය සිනමා ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන් සහායගේ ගායනයන් වෙනුවෙන් පසුබිම් ගායනය වෙනුවෙන් විශිෂ්ට ඇගීමට ලක්ුණු ගායිකාවක් අපි දැන් අහන්නේ ඇත් චා ජෝතිපාල ඇමරිකානු ගායකයා. ඔහුත් විශිෂ්ට ගායකයෙක්. මේ සුසංයෝගයත් ලංකාවේ චිත්‍රපට ගීතය, සංගීතය, චිත්‍රපට කර්මාන්තය ඉහළින් ඔසවා තිබුණා. ඒ වගේම ලංකාවේ ශ්‍රාවක ප්‍රජාවට, ප්‍රේක්ෂකින්ට, ගී රසිකයන්ට, ගීත අහන්නට ප්‍රිය කරන අයට උත්තේජ සැපයූ ගාන යුගලක්. මේ ජෝතිපාලයන් සමග ලතාවන්තුනා. ලතා වල්පොල ඌ විශිෂ්ට ගායිකාව ගීත කෝකිලාවයක් නැයි ඇය අපට නම් ඇත්තටම ඇය පිළිබඳව කියවන්නට තිබෙන දෑ කියවීමට ලක් කරන් තිබෙන දෑ බොහෝයි මේ හෝරාවක් කියන්නේ තා කෙටි කාලයක් නමුත් මම හිතන්නේ හෝරා ගණනාවක් අපි වෙනමම කියවිය යුතු චරිතයක් තමයි ලතා වල්පොල කියන්නේ ඇය හෙට දවසේදී තව ජන්මදින සමරුමක් එළබෙනවා ඉතින් ඊට పూర్වෙහි අපි ගුවන්විදුලියේ අපි කල්පනා කරා අද මේ හොරාවක වේලාව ඇය වෙනුවෙන් මෙන් කරන්න අවශ්‍යයි කියලා. ඇයගේ ගීත ගායනය පිළිබඳව කතා කිරීමට ඇය පිළිබඳව කතා කිරීමට විද්වතුන් කිහිප දෙනෙක්ම මීට పూర్වෙහි සම්බන්ධ වුණා. මම හිතන්නේ දැන් හොඳම වෙලාව අපි ඈත් එක්ක කතා කරන්න. අයිබෝන් ලතාවල් පොළ මහත්මිය සුභය. අපිට ඉතාමත්ම සතුටුයි මොකද ඔබේ හඬ ඇත්තටම මීට කලින් කතා කරන විද්වතුනුත් කිව්වේ හඬ තාම හරිම ජව සම්පන්නයි. ඔබ ආයිබෝන් කෙනෙකුටත් ඒක අපිට හරියට දැනෙනවා. ඒක හදවත <laughs> ඔය හිනාවත් ඒවා තමයි. අපි ඊටමත්ම කුඩා කාලේ ඉඳලා අපි දැක්ක චරිතයක්. හැබැයි අද එක පැත්තෙන් අපි වාසනාවන්ත වෙලා තියෙන ඔබත් එක්ක කතා කිරීමට පබා අපේ රටේ ප්‍රජා වාසනාවන්ත වෙලා තියෙන ඔබේ ගීත අහන්නට, ගීත පිළිබඳව ඒ රසඥතාවය වර්ධනය කරගන්නට, චිත්‍රපට බලන්න උනන්දු කරේ ඔබේ කටහඬ. ඔබ ඇතුළු ඔබත් එක්ක වැඩ කරපු අයගේ කටහඬ. ඔබ දහස් ගණනක් වූ ගායිකාවන්ට උත්තේජන සපයලා තිය ඔබ දන්නේ නැතුව. ඔබ ඔබේ ගීත අහලා අපිත් මේ වගේ ගායිකාවක් වෙන්න ඕනේ කියලා දහස් ගණනක් ගායිකාවන්ට මේ ඇත්ත කතාව. ඉතින් ගුවන්විදුලියට ඉතාමත් පුංචි කාලේ ඔබ එනවා නේ අවුරුදු 12ක් විතර කාලෙදී. අපි ගුවන්විදුලිය ඔව් පුංචි කාලේ පුංචි කාලේ මට මේ කියන්නේ සිය පොන්තේකා එක ආවා ඊට පස්සේ අර සුසිල්ලා ස්වේදීප නැන්දලේම ඒ කට්ටියත් එක්ක ආවා ඊට පස්සේ අර ගෙලින්ම චිත්‍රපටිවල සම්බන්ධ වුණානේ ඒක නිසා අර ළමා ගත්තට නෝන්ට මට එන්න හම්බුනා ඔබට මතක් වෙනවා ඇති ඇත්තටම කියන්න ගියොත් නම් ඔබට කියන්නේ නම් ලයිස්තුවම්ම කියන්න වෙනවනේ මෙන්න මෙන්න මෙන්න මේයා තමයි මට ජීවිතේ උදව් කරේ කියලා සහ ඒ කියන්නේ මේ වගේ චරිතයක් බිහි වෙන්නට යට මට්ටමේ බිම් මට්ටමේ හිටපු බොහෝ දෙනෙක් උදව් කරලා ඇති. ඒ පිළිබඳව ඉතින් කිසිදු වාදයක් නැහැ. කෙසේ වෙතත් ආපහු හැරිලා බලද්දී ඒ කියන්නේ ඔබත් එක්ක අද නවපරපුරේ ගායක ගායිකාවුනුත් වැඩ කරනවා. එහෙම හිත හදා ගැනීම ඇති නියනි ලේසි පාසු කාරණයක් නෙමෙයි. කියන්නේ බොහෝ වැඩිහිටියන් කැමති නැහැ අලුත් අයත් එක්ක කතා කරන්න. හැබැයි ඔබ මේ ඊ타මත්ම නවයෝන් තරුණයන් එක්ක ගීත ගායනා කරමින් සහ ඔවුන්ගේ සංගීත වැඩවලට දායකත්වය ලබා දෙන ශිල්පිනියක් සහ ප්‍රවීණ ශිල්පිනියක්. දැන් ඇත්තටම මම කල්පනා කරන්නේ ඔබේ අහන්න ප්‍රශ්නේ මොකද්ද කියලා. මොකද අපිට උත්තර ලැබිලා තියෙන අහන්න ප්‍රශ්නක වෙන්නේ නැහැ. <laughs> මේ මොහොතේදී ඔබේ සංගීතමය කටයුතු කෙබඳුද ඒවා ඇත්තට මම දැන් ගායනයේට ටියුෂනේ 46 වසරනේ 46 වසරේ තමයි ඊට පස්සේ සුසිල් ප්‍රේමදාස්පත් එක්ක ගීත ගායනා කළ ජනප්‍රිය වුණේ 47 ටීටී තනඳ වැඩනේ ටීටීගේ තනනේ කොළොය හලෝවද නින්ද යනම ඒ ගීත රූට ඒ වගේ ගීත වලින් මම එළියට ආවේ ගොඩක් ඒ කාලේ ඒ සින්දු ටික ඇත්තටම මට මුල පටන් ගත්තේ හින්දි සින්දු කියලා නෙමෙයි. ඇත්තටම මම සන්තෝෂ වෙන ඒ ඒ අයගේ ඔබිරල් සින්දුනේ ඒගොල්ලෝ හැදුවේ නේ. මේ ශ්‍රී කටහඬ ඇත්තම ඔබේම කටහඬ තමයි මුලින්ම අපේ රටේ ශ්‍රාවක ප්‍රජාවට නැත්නම් ප්‍රේක්ෂකයන්ට ගීත අහනායට අහන්න ලැබුණේ. ඉතින් ඒ කටහඬම තමයි අද දක්වා ඇහෙන්නේ. ඔබ කිව්වාගේ අනුකාර ඔබ අනුකරණ කරන්න ගියේ නෑ ගීත නැත්නම් වෙන කෙනෙක්ගේ කටහඬ. අර හොඳ සිංහල ඒ කියන්නේ කැඩිච්චි නැති වෙන ඌරුවක් නැති දමිළ හෝ හින්දු ඌරුවකින් නැති අපේම අපේ අපේ ගීත ඉතින් අපේ ගීත දැන් නමුත් නෑ ඔය දැන් හැමෝම පාවිච්චි කරනවා ඇත්තටම මේ අයිතිකාරය කවුද කියලා බැරි තරමට දැන් මේ ගීත ගායනා කරන එක එක්කෙනා. <laughs> ඉතින් අපේ කාලයක් යනකොට මේක අපේ කියලා කියන්න බැරිත්වයක් දැන් තියෙන්නේ. නේද? ඔව් මෙහෙමයි. නමුත් අපි අපි විශ්වාස කරන්නේ නැහැ. මේක අපේ රෙන්ජයි වාසිය. <laughs> නමුත් මේ කියන ඔබේ ගීත තව කෙනෙකුට ගායනා කරන්න පුළුවන්. ඒ කියන්නේ ගායනා කරයි. හැබැයි ඔබේ කටහඬ හරි ඔබේ වටිනාකම් හරි ඔබේ ඒ ගීතවල තිබුණු ලාලිත්‍ය හරි වෙන කෙනෙකුට ගන්න බෑ එහෙම ගන්න පුළුවන් කියනොත් ඒක හරි බොරුවක් විහිළුවක් වෙයි නැතිනේ. ඉතින් ඒ නිසා අපි හරිම මේ ප්‍රිය කරනවා මේ කටහඬ කටහඬ අපේ රටේ සිනමාවට ලබා දුන්නු ඒ වගේම අපේ රටේ ගීත ක්ෂේත්‍රයට ලබා දුන්නු දායකත්වය. ඔව් ඉතින් ඒක ඉතින්ලා ඉතින් මේ අපේ චිත්‍රපටි සාහසයක්ම ඉතින් විද්‍යාර්ථිකයන්ගේ ගායනා කරේ ඉතින් ඒක අපි දෙන්න ඉතින් ගිහලා තමයි ඉතින් අතට කොයිදි බෙගු රුක්මනි දේවි ජේස්පිරාණි කියන තුන්දෙනාම සිංහල නෙවෙයිනේ නේද? ඔව්. එතන සිංහල අඳවල් කියලා අපි දෙන්න තමයි ඉතින් මුලක් පිටුවේ. දැන් මීට මීට කලින් මට මේ අපේ මේ ක්‍රියාකාරී කටයුතු නිරතව සිටපු අපේ මගේ වැඩිමහල් සහෝදර මහත්මයෙක් කියනවා ඒ දවස්වල මේ ගාල්ල පැත්තේ වේදිකාවට ඉතින් වේදිකාවට එන්න పూర్වයේහි තිබ්බ කසුකුසුව කෑ ගහමින් ඒ සංගීත ප්‍රසංගයට කියන්නේ ප්‍රතිචාරය තරම් හොඳ මට්ටමක තිබ්බේ නැහැ කියලා. ඌ කිව්වා ඔබත් ධර්මදාස වලපොළ මහත්මයාත් වේදිකාවට ගොඩ වුණාම තිබුණු මුල් පළවෙනි අවස්ථාවේදී ඇති වුණු නිහඬතාවය සහ ඉන්පසු ඇති වුණා වූ ප්‍රේක්ෂක ප්‍රතිචාරය. ඒ ප්‍රතිචාරය ඔහු ස්මරණය කළා. මුල් අවස්ථාවේ යා ඉතින් මේ වේදිකාවට ගියම නැහැනේ ඉතින් ළමයි ළමයින්ට අවුරුදු 20ක් විතර නැසන් වේදිකාවට ගියේ නැහැ මොකද අපේ තමයි ආනන්දට ගියා ඉතින් එයා ගෙන ඉතින් ළමයි දැන් විහිළු කරයි මලගේ තාසලම නිකන් තේජෝ සින්දු කියනවා කියලා ඉතින් ඒක ලැජ්ජාව තිබුණා එයාට ඊට පස්සේ ඉතින් මුගක් දෙනෙක් කියලා කියලා තමයි ස්ටේජ් එකට යන්න මේ පටන් ගත්තේ හ්ම් ඇත්තටම ලංකාවේ මම කියන්නේ ප්‍රසංග වේදිකාවේ වේවා එහෙම නැත්නම් සිනමාව වේවා ඔබ ටබු සලකුණා නම් මම හිතන්නේ කාටවත් අපිට අපි කියන්නේ අපි අපිට වඩා විද්වතුන් පවා සංගීතය පිළිබඳ දැනුවත් අය පවා කියන්නේ ඒක තමයි. ඒ ඒ මුද්‍රාව කාටවත් තියන්න බෑ කියලා. මේ දවස්වල වැඩ කටයුතු කොහොමද ලතාවල්පොළ මහත්මියනි සංගීත පැත්තේ? මේ දවස්වලත් අර මායි දුවයි අර ඒක මේ වගේ මේ අර ගීත හතක් ගායනා කරා මේ යසමානේ ඊට පස්සේ මම අර තීක්ෂණ කියන ළමයාත් එක්ක යුව ගීතයක් ගායනා කරා ඊට පස්සේ තව ෆිල්ම් එකකට වෙන් කරා අපේ මයින්ඩ් තමයි මියුසික් කරේකේ මයින්ඩ් බණ්ඩාර ඒ වගේ දැන් අර අපේ ගෙදරත් උඩ ස්ටුඩියෝ එකක් තියෙනවා බලත් දෙනෙක් ඇවිල්ලා ඉතින් අලුත් ළමයි දෙන්න කියන්න කියලා මම කියනවා ඉතින් කට්ටියට එහෙම එහෙම එහෙම සින්දු කියන්නේ හිත හදා ගැනීම පවා වැදගත් වෙනවා. මොකද බොහෝ මම කියන්නේ යම් ප්‍රවීණෙන් පිරිසකුත් ඉන්නවා එහෙම කැමති නැහනේ තවත් අලුත් අයත් එක්ක ගායනා කරන්න එහෙම ඉතාම සුළු පිරිසක් තමයි කැමැත්තෙන් ඉන්නේ. ඉතින් ඔබ ඒක ඒ අය අතරින් ඉදාමෙත් ඉඳරින් ඉන්නවා. අලුත් තරුණ එකක් ගීත ගායනා කරන්න තියෙන කැමැත්ත. ඔබ එවකට අලුත් තරුණෙක් වුණු සනත් නන්දසිරි මහත්මයා. හදර සනත් නන්දසිරි මහත්මයාත් එක්ක ඔහුගේ මුල්ම ගීතය කියන්නේ ඔබත් සමග ගැයුවා කියලා ඔහු දිනක් අපිට කිව්වා. වැඩසටහන කිව්වා. දේදු දේදුන්නෙන් එන සමනලුනේ ගීතය. ආ දේදුන්නෙන් එන සමනලුනේ ප්‍රේමදාසනේ. ප්‍රේමදාස මාසගේ සනත් නන්දසිරි මහත්මයා ගායනා කළ ඔහුගේ මුල්ම ගීතය ඔබත් එක්ක ගායනා කරන්න ගිය වෙලේ අජන්ත රණසිංහන් ලතාවල් පොළ කියන්නේ හරිම බයයි පරිස්සමෙන් ගීත ගන්න කියලා ඔහු බය කරා කියලා. හැබැයි එහෙම දෙයක් උන් නැහැ කියලා ඔහු මේ මේ මෑතකදී අපිත් සමග වැඩසටහන දීලා කරා. ඔබට මතකද ඒක? ආ දැන්පත් එහෙම තමයි දැන්පත් කියලා තමයි ඒ දන්දවස නිවන් විදියට එන්නත් ඉඳලා ඉඳලා ඔය උත්තමෝල දැල්ලා ජීවේ තනත්ත කියලා සික්කල්ලා නම් නම් කියන්න තියෙන දේවල් නේද නම් කියන්නේ කිව්වොත් ඒ ලංකාවේ ප්‍රවීණතම සංගීතඥයින් ගායකයින් ගීපද රචකින් එක්ක ඉන්දියාවේ චිත්‍රපටි දෙකක් විතර කරලා තියෙනවා විවිධ සංගීතඥයන්ට ඒකෙන් මේ ලංකාවේ තියෙන ඔක්කොම සංගීතඥයන්ට ගීත ගායනා කරලා තියෙනවා ඉතින් මේ ඉන්න හැම ගාය හොඳයි කියන හැම ගායකයෙක් එක්කම ගීත ගායනා කරලා තියෙනවා. ඉන්දියාවේ සිටින සංගීත අධ්‍යක්ෂලු හත්තර දෙනෙක් ඉන්නේ. අපේ විද්‍යාපිතෙන් යුක්ත කරලා තියෙනවා. ඉතින් මට ඉතින් ඇත්තටම චිත්‍රපටි පන්තියේ ග්‍රාමකට සින්දු කියලා චිත්‍රපට පන්තිය පැනලා මට නැහැ. හැබැයි මේ ඉන්දියාව නම් 100කට වැඩි මම. හොඳයි. ඇත්තටම එක පැත්තෙන් අපි සමාවත් ඉල්ලනවා මේ. මොකද ඔබ පිළිබඳව නිවැරදි කියවීමක් සහ පළල් කියවීමක් කරන්න වේලාවක් අපි හදාගත්ත මදි කියලා මාධ්‍යවේදීන් විදිහට අපි විශ්වාස කරන්නේ. අපි වෙලාවක හම්බ වෙන්නේ. ඒකාන්තයෙන්ම ඒකාන්තයෙන් මුණ ගැසෙනවා. අපි ඔබ පිළිබඳව කියවනවා සහ අද දවසේදී තවත් අවධාරණයක් කළ අපේ විදුතුන් පවන්නේ මීට වඩා වෙනස් කියවීමකට යා යුතුයි කියලා ඒ සඳහා අපි ඉඩක් වෙන් කරගනිමු. හෙට දවසේදී ජන්මදිනයේට අපි සුබ පතනවා ඒ කියන්නේ ඒ සුබ පැතීම කරන්නේ කොහොමද කියලාත් අපි දෙක දිහාම කින්නින්නේ. ඔබ තවත් අපිත් එක්ක ගීත ගානා කරන්න අපිට ගීත ගානා කරන්න. ඔබේ දැනුම බෙදලා දෙන්න අපේ මතු પરම්පරාවට උත්තේජයක් හදලා දෙන්න තවත් ගායක ගායිකාවන්ට එන්නට ඒ කටහඬ හේතු වාසනා වුණා වගේම තවත් ශක්තියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ආ වැඩසටහන අහගෙන ඉඳලා සහ අපිට කතා කරන්න. බොහොම ස්තුතියි. ලතාවල් පොළ මහත්මිය අපිත් එක්ක සම්බන්ධ වුණේ. දමයන්ත කොළඹගේ නාද සංකලනය කළේ මගෙත් එක්ක මම හිමානන්ද රාජපක්ෂ. මේ අපි අහන්නේ අර මං කලින් කිව්වා වගේ අජන්ත රණසිංහයන් ගීත රචනා කළේ ගීතය සංනිර්මාණය කළේ කේමදාසයන්, පෙරසේ කේමදාසයන්. ගීත ගණන කරන්නේ මහාචාර්ය සනන්දන්සිරි මහත්මයා සමග රසවල්පල් මහත්මිය. අර කලින් බය කරලා නමුත් බය තුරන් කරලා ගැයුවේ මිහිරි ගීතෙන් අපි මේ වැඩසටහනේ මාටපත් කරනවා. Thank you. දවසක් බොමලුවේ හමුදාසකි අපි දෙන්නා පහන කල්වා එකම හිතින් පැතු පැතු දෙපින් හැදන්නේ one දක්නා ජාති දක්වා එකට වෙමි ඉන්නයි පැතුවේ